ශ්‍රද්ධාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමට පෙර ආතුව පංචශීලයේ සමාදන් වීම සඳහා සියලු දෙනාම নমස්කාරය කියමි. Cha අහං ගච්ඡාමි ditthiyampi ධම්මං සරණං ගච්ඡාමි ditthiyampi සංඝං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු උච්චාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරා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 ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංඝරන්තේන මහාසීනේන මච්චුනාති විහාරාධිපති අති පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ හැම කෙනෙක්ම සදී පැහැදී සූදානම් වෙන්නේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාරන්නට යෙදෙන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ධර්මානුකූල වූ නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උදාාර බලාපොරොත්තුව ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට දිශ්‍රවණය කිරීම සඳහා ප්‍රචාරය කරමින්වත් මේ පින්තුන් කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ මොහොතේ ඒ දායකත්වයේ දරන දායක පින්වතුන් පිරිස මේ ස්ථානයේ සද්ධර්ම ශ්‍රවණය කළාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ පිරිස විශාල පිරිසක් බවට පත් කර ගැනීමේ අරමුණෙමයි මේ කටයුතු මේ විදිහට සංවිධානය කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ මහපොළොව මත සිද්ධ කරන්න තියෙන ශ්‍රේෂ්ඨ කර වූ දානමය පින්කම ධර්ම දානයයි 2014 වර්ෂයේ ගෙවිලා 2015 වර්ෂයේ උදා වෙන මොහොත උදා වෙලා පැය ගණනක් විතරයි ගත වෙලා තියෙන්නේ නව වසර ආරම්භයේදීම ධර්මානුකූල ගමනකට ලෝක සත්වයාට ආශිර්වාද කිරීම අරමුණු කර ගැනීමෙන්ම ධර්ම දානමය පින්කම මහත්ඵල මහානිසංස කරගන්න තව තවත් කටයුතු සංවිධානය කරගත්තා. බොහෝම කෙටියෙන් සිහිපත් කරනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් කෙනෙක් උන්වහන්සේගේ ධර්මය ලෝකයට දානය කිරීමේ අරමුණෙන් දේශකයන්න් වහන්සේ නමක් මුණ ගැහිලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වා ගත යුතුයි කියන ආරාධනාව දහත්වත්වයක් පිළිගන්වලා කරනවා නම් ඒ දහත්වත්වය පිළිගන්වන මොහොතේම ඒ දායක පින්නතුන්ට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්පාටක් හැටියටත් ඒ ආරාධනාව නිසා සද්ධර්ම ශ්‍රවණය කරන අය රැස් කර ගන්නා වූ කුසල ස්කන්ධය මහා කල්ප 9ක් හැටියටත් මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළොත් ඒ අයට මහා කල්ප 1කට කුසල් ලැබෙන බවත් ආරාධනා කළ දායක පින්වතුන් සද්ධර්ම ශ්‍රවණය කිරීමක් සිද්ධ කළොත් හොඳින් ශ්‍රවණය කළ යුතුයි සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන සත් ධර්ම ශ්‍රවණය කළොත් ශ්‍රාවක පිරිසට ලැබෙන ආනිසංස ප්‍රමාණයෙන් මහා කල්ප 9ම ඒ අයටත් ලැබෙන බවත් ආරාධනාව නිසා මහා කල්ප 8කුත් ශ්‍රවණය කිරීම නිසා මහා කල්ප 9කුත් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 17ක් තරම් විශාල බවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා මේට වඩා ශ්‍රේෂ්ඨ ආනිසංස ලැබෙන දානමය පින්කම් මේ මහ පොළොව මත වෙන කිසි කෙනෙකුට නොහැකි නිසායි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දානයේ මේ තරම්ම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කොට වදාළේ. එහෙමනම් නව වර්ෂයේ ආරම්භයත් සමගම ඒ ශ්‍රේෂ්ඨ පින්කම සිද්ධ කරගන්න කටයුතු සංවිධානය කිරීම අපේ අනාගත මුළු ජීවිතේම ධර්මානුකූල කරගන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න අපට අද හොඳ අදහසක් ඉදිරිපත් කරගන්න හොඳ තීරණයක් ගන්න පුළුවන් වටිනා දවසක් මොකද වර්ෂයක් ආරම්භ වෙන දවස අද නිසා එහෙමනම් හැමෝම අදහස් කරන්නේ 2014 වර්ෂයේ තිබිච්ච අපේ ජීවිතවල බොහෝ අඩුපාඩු වැරදි නොපනත්කම් අපි ඔක්කොම පරණ අවුරුද්දේ හිම්මම ඉතුරු කරලා තියලා ජීවිතවල අපි විසින් සිද්ධ කරගත්තා වූ වටිනා කටයුතු පුරුදු පුහුණු කරගත්තා වූ සත්පුරුෂ කටයුතු පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට ගෙනල්ලා අද සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ යහපත් කටයුතු තව තවත් දියුණු පවුණු කරගෙන යහපත් ජීවිතයක් ඉදිරියට පවත්වන්න හැම කෙනෙකුටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා. පිළිතුරු ධර්ම දේශනාවේ මාතෘකාව මුලින් සිහිපත් කරන්න යෙදුණා. අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සීලේන මච්චුනා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා උතුම් සූත්‍ර දේශනාවන් අතර තවත් එක සූත්‍රයක් බද්දේක රත කියන සූත්‍ර දේශනාව මේ ගාථා රත්නය බද්දේක රත සූත්‍රයෙන් තමයි ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. මේ ගාථා රත්නයේ සරල තේරුම බොහොම කෙටියෙන් කල්පනා කරලා බැලුවොත් අජේව කිච්ඡං ආතප්පං බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අද කළ යුතු දේවල් අදම කරන්න කියලා. අජේව කිච්ඡං අද කළ යුතු කාර්ය ආතප්පං අදම කරලා නිමා කරන්න. එයි මේ අද කළ යුතු දේවල් අදම කරන්න කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. අපි ජීවිතේ පටන් අරන් තියෙන බොහෝ වැඩ අදම කරලා ඉවර කරන්න පුළුවන්ද? ඒවා අදම කරලා ඉවර කරන්න බැරි දේවල්. ගයක් හදන්න පටන් ගත්තා නම් ඒක උදේ පටන් අරගෙන හැන්දෑව වෙනකොට ඒ වැඩේ ඉවර කරන්න බෑ. වෙනත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න පටන් ගත්තා නම් ඒක සියලු ප්‍රතිඵල අදම නෙලන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ පවත්වන්න එදිනෙදා තවත් කටයුතු කරන්න අපි යොදා ගත්තා නම් ඒකක්වත් අද කරලා නිමා කරලා ප්‍රතිඵල දකින්න පුළුවන් දේවල් නෙවෙයි. දරුවෙක් අද පාසලට බාර දුන්නා නම් එයා හවස ගෙදර එනකොට උපාධියක් අරගෙන ගෙදර එන්නත් නෙවෙයි. එහෙමනම් අද කළ යුතු දේවල් අදම කරලා නිමා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාට අපි පටන් අරන් තියෙන දේවල් අදම කරලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ අපි මේ කල්පනා කරන්නා වූ ලෞකික බන්ධන පිළිබඳව නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තර ජීවිතය පිළිබඳවයි. අද කළ යුතු දේවල් සමහර වෙලාවට අද මේ මොහොතට සම්බන්ධ වෙන්න ධර්ම ශ්‍රවණය කරන්න එන්න උදේ කාලේ ඉඳලා තීරණය කරගෙන හිටපු නැත්නම් මේක මාස ගණනකට කලින් ඉඳලා තීරණය කරගෙන හිටපු බොහෝ අය අද මෙතෙන්ට ඇවිල්ලා නැතුවා වෙන්න පුළුවන් ඒ අය මෙතෙන්ට නාවේ ඒයට වෙන වෙන මොනවා හරි වැළක්විය නොහැකි වැඩ රාජකාරී යෙදෙන්න ඇති. වෙනත් කරුණු කාරණා යෙදෙන්න ඇති. අවුරුද්දේ පළවෙනි දවස නිසා තව බොහෝ කටයුතු අලුතෙන් එකතු වෙලා තියෙන්නට ඇති. ඒ නිසා ඒගොල්ලන්ට අද සද්ධර්ම ශ්‍රවණය කරන්න එන්න බැරුව ගියා. සමහර වෙලාවට ඒගොල්ලෝ තීරණය කරන් ඇති තවත් දවසක අපි ධර්ම ශ්‍රවණය කරනවා මේ විදිහට. අජේව කිච්ඡං ආතප්පං. ඒගොල්ලන්ට තව දවසක බණ අහන්න ඉන්න පුළුවන් වෙයිද? වෙයිද පුළුවන්ද කියලා කවුද දන්නේ නේද? අද රාත්‍රියේ මැරෙන්න බැරිද? පුළුවන්. කෝ ජඤ්ඤා මරණං සුවේ. භාග්‍යතුන් වහන්සේ විමසනවා කවුද දන්නේ? හෙට මැරෙයිද කියලා. අපේ වැඩේ අපි හෙටට කල් දාලා. නමුත් ඒක හෙට කරන්න බැරි වෙන්නේ පුළුවන් පාලියෙන් සුවේ කියලා කියන්නේ හෙට. කෝ ජඤ්ඤා කවුද දන්නේ? මරණං සුවේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංවරං තේන මේ ලෝක ජීවත් වෙච්ච හැම කෙනෙක්ම මැරිලා ගිහිල්ලා. මහා සේනේන මච්චුනා. මහසුනේ ඔක්කොම මැරිලා. ධනෙ තිබිච්ච අයත් මැරිලා. බලය තිබිච්ච අයත් මැරිලා. ශක්තිය තිබිච්ච අයත් මැරිලා. නිර්දි ප්‍රාතිහාරය දක්වන්න පුළුවන් උත්තරමයන්න් වහන්සේලාත් පිරිනිවන් පාලා. ලෞතර බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා. මාර්ය මහා ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. එහෙමනම් කවුරුවත් මැරෙන්නේ නැහැ කියලා කියන්නේ බෑ අපි හැමෝම මරණයට සූදානම් වෙච්ච අය. සිද්ධායක පින්තුන්ගේ දායකත්ව ලේකමේ පින් පමුණවන්න බලාපොරොත්තු වෙන අයත් ඇති. හැබැයි ඒක ලියලා තියෙන නම් කීපයක් පමණයි. සමහර තැන්වල අපි දෙක නමක් දෙකක් ලියලා දෙනවා. අම්මට පින් අනුමෝදන් කරන්නයි මේ පින්කම. තාත්තට පින් අනුමෝදන් කරන්නයි මේ පින්කම. ඒක ඒගොල්ලෝ එතනින් සීමා කරගත්ත නිසා බොහොම හොඳයි. නැත්තම් තීරණය කළා නම් දිගින් දිගට දිගින් දිගට පින් අනුමෝදන් කරන්න මගේ අම්මට මං අප්‍රමාණ සෙනෙහසක් තියෙනවා. ඒ නිසා මෑණියන් නිදන ප්‍රාප්තියටපත් වුණාට පස්සේ එතුමියට පින් අනුමෝදන් කරන්න මම බොහෝ කටයුතු කරනවා. එහෙමනම් මාවගේ කෙනෙක් මේ ලෝකයට බිහි කරන්නේ මගේ අම්මට ශක්තිය ලැබුණේ කිරියම්ම නිසා. එහෙමනම් කිරියම්මට පින් දෙන එක යුතුයකමක් නෙවෙයිද? කිරියම්මට පින් දෙන්නම වෙනවා. මට මගේ අම්මා දායාද කරන්න කිරියම්මා හදාපු නිත්තනියටත් පින් දෙන්න වෙනවා. ආච්චිටත් පින් දෙන්න වෙනවා. දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කල්පනා කරගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියොත් මේ ශාලාව තරම් විශාල පොතක ලීවත් අපේ පින් වෙන නාම ලේඛනය ඉවර කරන්න පුළුවන් වෙයිද? බැරුව යනවා. එහෙනම් අපිට දැන් කොච්චර පැහැදිලිද? මහා සේනේන මච්චුනා මහසෙනග ඔක්කොම මැරිලා කියන කතාව. මේක තමයි ගාථාරත්නයේ සරල තේරුම. මේ ගාථාරත්නය තුළ බුදු පියාණන් වහන්සේ කාරණා පහක් ධර්මාර්ථයෙන් අපට පැහැදිලි කරලා දෙනවා බොහොම ගැඹුරට. ඒ කාරණා පහ කාල වේලාවේ හැටියට සාකච්ඡා කිරීමයි අපේ අරමුණ. උන්වහන්සේ සඳහන් කරන කරුණු පහ තමයි සසර බොහෝම දිගයි. මනුෂ්‍ය ආත්ම භාවය ඊටාම දුර්ලභයි. බුද්ධෝත්පාදය ඒක ඊටාම දුර්ලභයි. නරක දුක්ඛය බොහෝම භයානකයි. මරණය ඊටාම ඉක්මන් මේක තමයි ව්‍යාපාරත්නයේ තුල පැහැදිලි කරලා තියෙන කාරණා පහ මේක ඉතුරු තව තවත් කාරණා මේ සූත්‍ර දේශනාවේ තව තව ගාථාවල් වල විස්තර කරනවා මේ උතුම් දේශනාවෙන් අපි මාතෘකාවට ගත්තේ මේ ගාථා රත්නේ පමණක් නිසා අපි මේ කරුණු ටික කාලයක් එක්ක සාකච්ඡා කරමු. සසර බොහෝම දිගයි. මොකේද මේ සසර කියලා කියන්නේ? අපි බින්දුතුන් සසර කියන එක හොඳට අහලා තියෙනවා. අපේ ජීවිතේ බොහෝ කරදර කම්කටොළු ආපු වෙලාවල් වල තව කෙනෙකුට විපතක් කරදරයක් වෙලා දැකපු වෙලාවල් වල අපි සමහර වෙලාවට කියනවා අනේ සසරක හැටි කියලා. මොකද්ද මේ සසර කියලා කියන්නේ? ආරම්භය කොතනද කියලා දන්නේ නැති නිමාව කොතනද කියලා දන්නේ නැති ගමනකට අපි කියනවා සසර කියලා. ආරම්භිච්ච තැනක් දන්නේත් නැහැ, නිම වෙන තැනක් දන්නේත් නැහැ. මේක තමයි සසර. අපි උපදීපදී මෙරි මෙරි ආපහු උපදීපදී ආයෙත් මෙරි මෙරි යන ගමන් රටාව සංස්කාරගත ජීවිතයයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒක බොහොම දුක් සහිතයි ඒ වගේම බොහෝම භයානකයි. ඒ එච්චර භයානකයි කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. අපේ පුණ්‍යතුන් අද මේ වාඩි වෙලා ඉන්න අය මනුෂ්‍ය ජීවිත ලබාගත් අය. අපිට උත්තරයක් හොයන්න පුළුවන්ද? තව මොහොතින් ඔය වාඩි වෙලා ඉන්න පදිර උඩ හුස්ම ටික පිට වුණොත් මං ආපහු උපදින්නේ කොහෙද කියලා හොඳට හිතලා බලන්න ජීවිතේ දැන් මගේ හුස්ම ටික පිට වුණොත් මම කොහේ ඉපදෙයිද? නරකයේ ඉපදෙයිද? තිරිසන් ලෝකේ ඉපදෙයිද? പ്രേත ලෝකේ ඉපදෙයිද? අසුර ලෝකෙක ඉපදෙයිද? නැවත මනුෂ්‍යාත්මයකට එයිද? එය බෞද්ධ වෙයිද? වෙනත් ආගමක වෙයිද? මං දෙවියෙක් වෙයිද? මං බ්‍රහ්මයෙක් වෙයිද? කවුද දන්නේ කොහේ ඉපදෙයිද කියලා? ඔබ දෙවියෙක් බ්‍රහ්මයෙක් බවට පත් වෙනවා නම් ඒක ඔබ හොඳටම දන්නවා. ඒ කොහොමද? ඔබ දන්නවා මං සෑහෙන ප්‍රමාණයේ කුසල් රැස් කරලා තියෙන බව. එහෙම ජීවිතේ ආරක්ෂිත පෞරක් ගැන විශ්වාසයක් නැති අය අපට සැකයක් තියෙනවා අපි කොහේ ඉපදෙයිද කියලා. නරක තිරිසන්, പ്രേත අසුර කියන සතර අපාය පේනවා. පෙනිපෙනී නමුත් සමහර අය ආත්ම වංචාවක් කරගන්නවන්නේ අපි ඒ තැන්වල යන්නේ අපි හියන්නේ අපි මිනිස්සුනි තිරිසන්නු මරිලා තිරිසන්නුමයි ප්‍රේතයෝ මරිලා ප්‍රේතයෝමයි මිනිස්සු මරිලා මිනිස්සුමයි මේවා විශ්වාස කරන්නේ අපායවල බොරු කතා කියලා කතා කරන අයත් ඉන්නවා සමහර අය කියනවා අපාය තියෙන්නේ මේකේ මිනිස්සු ඉන්නේ මේකේ දිව්‍ය ලෝකේ තියෙන්නේ මේකේ මේ ඔක්කොම ටික එකතු වෙලා තියෙන්නේ මේ ලෝකයේ තුල මිස වෙන 아무තු ලෝක තව නැහැ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට උන්වහන්සේ දේශනා කරනවා නරක පිරිසන් ප්‍රේත අසුර කියලා සතර අපායකුත් තියෙනවා. දිව්‍ය බ්‍රහ්ම ආදී ඉහළ දේවිතල බ්‍රහ්මතලක් තියෙනවා. ඒ අතරටම දිවිච්ච මනුෂ්‍ය තලයකුත් තියෙනවා. එහෙමනම් සසර මේක කලින් ආත්මවල අපි මේ පහත් ආත්මවල ඉඳලා නැද්ද? ඉඳලා තියෙනව ඕන තරම්. මේ වාඩි වෙලා ඉන්න කිසිම පුද්ගලෙක් යහන වේවා පිරිමි වේවා. නිරේත නොවිය කිසි කෙනෙක් මෙතන නැහැ. තිරිසන් නොවිච්ච කිසි කෙනෙක් මෙතන නැහැ. ප්‍රේත නොවිච්ච කිසි කෙනෙක් මෙතන නැහැ. යක්ෂාත් මොළ ඉපදිච්ච නැති එකදු පුද්ගලයෙක්වත් මෙතන නැහැ. බුද්ධ දේශනාවේ හැටියට ඇටකෝටු ඇතිව එක ආත්මයක උපදිනකොට ඇටකෝටු නැතිව ආත්ම සිය දහස් ගණන් වල අපි ඉපදෙනවා. ඇටකෝටු ඇතිව එක භවයයි ඇටකෝටු නැතුව සිය දහස් ගණන් ආත්ම වල ඉපදෙනවා. එහෙමනම් සංසාරේ අපි යටකොටු ඇති අය හැටියට ආත්ම කීයක් ඉපදිලා ඇද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට වේභාර පර්වතයේ පෙන්වලා මහන මේ එක සත්වයක් ඇටකොටු ඇතුව ඉපදිච්ච වාරවල මැරිලා ගියාට පස්සේ ඉතුරු වෙන ඇටකොටු ටික කවුරු හරි ගොඩ ගැහුවා නම් දිවන්නේ නැතුව ආරක්ෂා කරලා මෙන්න මේ වේබහර පර්වතයට වඩා විශාල ඇටකූටු කන්දක් එක පුජ්‍යලෙක් ගොඩ ගහලා තියෙනවා. ඊට වඩා විශාල ඇටකූටු කන්දක්. එහෙමනම් දැන් මතක තියාගන්න ඕනේ ඇටකූටු ඇතිව එක භවයක උපදිනකොට ඇටකෝටු නැතුව සිය දහස් ගණන් වාරවල ඉපදෙනවා නම් කුච්චර ඉපදිලා ඇද්ද සංසාරේ බොහෝම දිගයි අපි අතර කෙනෙක් ජීවත් වෙලා ඉඳලා මැරිලා ගියහම අපට දුක හිතෙනවා. දුක නිසා අපි අඬනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපි කල්පනා කරමුකෝ අපේ අම්මා නැති වෙලයි මේ අඬන්නේ කියලා. උන්වහන්සේ දේශනා කරනවා මේ අම්මා වෙනුවෙන් මේ දරුවා මීට කලින් ආත්මවලත් අඬලා තියෙනවා. මේ අම්මා වෙනුවෙන්ම මේ අම්මා වෙනුවෙන් සංසාරේ ඈත දිහා බලහම මේ එක දරුවෙක් අඬාපු කඳුළු යම් කෙනෙක් රැස් කළා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අර මහා සාගරයේ ජල කඳ ඊට වඩා අඩුයි. එක අම්ම කෙනෙක් වෙනුවෙන් එක දරුවෙක් සංසාරේ හරවලා තියෙන කඳුළු සාගරය මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියලා. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එහෙමනම් කල්පනා කරන්නකෝ මොන තරම්නම් සසර අපි ඉපදිලා ඇද්ද කියලා. ඒකයි කියන්නේ සංසාරේ බොහෝම දිගයි. හැබැයි ඒක හරියම භයානකයි. ඇයි භයානක? මෙතනින් ඉවත් වෙනවත් සමගම പ്രേත වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, අසුර වෙන්න පුළුවන්. දුක් ඇති ආත්මවල කොයි තරම් දුක් විඳින්න සිද්ධ වෙයිද? මේ ඒ නිමාව නෙවෙයි. දෙවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය ආත්ම භාවයේ ඊටාම දුර්ලභයි. ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි මනුෂ්‍යාත්ම භාවය. ඒ කොහොමද මනුෂ්‍යාත්ම භාවයේ ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තරම්. දෙවියන්ට බඹුන්ට වඩා මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. අපි හිතාගෙන ඉන්නේ ඒකේ තරම් ශ්‍රේෂ්ඨ බවක් නැහැ කියලා. බ්‍රහ්මයෝ ඉන්නේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා ගියපු අය නෙවෙයි. දේවාත්ම ලැබලා ඉන්න මනුස්ස ලෝකේ ඉඳලා ගියපු අය නෙවෙයිද? මෙහි ඉඳලා පින් කරලා ඉහළට ගියපු අයයි දිව්‍ය බ්‍රහ්මාත්මවල ඉන්නේ. ඒ අයට කරන්න බැරි බොහෝ දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන් මිනිස්සු තේරුම් ගත්තේ නැති වුණාට. දෙවියෝ කියන අය ගුණ ධර්ම වලින් පිරිච්ච මිනිස්සුන්ට පුදුම විදිහට ගරු කරනවා. ඒ විතරක් නෙමෙයි වඳිනවා පවා දෙවියන්ගේ තියෙන දේව ස්වභාව සුදම් ස්වභාව කියලා හඳුන්වනවා. ඒගොල්ලෝ හැම මාසයකම 15ක පොයේ දවසේ සුදම් ස්වභාවයේ රැස්වීම පවත්වනවා. මේ දේව ස්වභාවයේ නායකයා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. මේ ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ප්‍රාසාදය හඳුන්වලා තියෙනවා ධර්මයේ වෛජයන්ති ප්‍රාසාදය කියලා. මේ ප්‍රාසාදයෙන් එළියට එන සුදම් ස්වභාවයට යන්නේ එළියට ඇවිල්ලා මෙයා සුගම් සභාවට යන්න පිටත් වෙන්න කලින් Tamange ප්‍රාසාදයේ දොරටුව ළඟ හිටගෙන මේ මනුස්ස ලෝකෙට වඳිනවා හතර පැත්තකට. එක දවසක් මාතලී දිව්‍ය පුත්‍රයා අහනවා ස්වාමීනි පස්පව් කරලා ගඳ ගහන මිනිස්සුන්ට ඔබ වහන්සේ ඇයි වඳින්නේ කියලා. සක්‍ර දේවේන්ද්‍රය හරි ලස්සන උත්තරයක් දෙනවා අපි යන හිතන්නේ. සමහර වෙලාවට අපිට ඒ වහනකට ලැජ්ජයි මිනිස්සු කියන්නේ එච්චර ශ්‍රේෂ්ඨ පිරිසක්ද කියලා. සක්‍ර දේවේන්ද්‍රයා මාතලීට කියනවා මාතලී එහෙම කියන්න එපා. මම මිනිස්සුන්ට හඳින සුවිශේෂී කාරණා කීපයක් තියෙනවා. "යේ ගහත්තා පුඤ්ඤකාරා" මේ ලෝකේ සමහර ගෘහපතියෝ ඉන්නවා හොඳට පින්කම් කරන අය. "යේ ගහත්තා පුඤ්ඤකාරා" එහෙමනම් දෙවියන්ගෙන් වැඳුම් ලබන පළවෙනි කණ්ඩායම. හොඳට ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අනුන්ට පෙනෙන්නේ නෙවෙයි ශ්‍රද්ධාවෙන්ම පින්කම් කරන අය. ඒගොල්ලන්ට දෙවියෝ සක්‍ර දේවේන්ද්‍රයත් වඳිනවා. සීලවන්තෝ උපාසකෝ හැමදාම පන්සිල් ආරක්ෂා කරන පොයට අටසිල් නවසිල් දසසිල් ආරක්ෂා කරන ආජීව අෂ්ටමක සීලය ආරක්ෂා කරන උපාසකවරු මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලන්ට මං වඳිනවා. ධම්මේන ධාරං පෝෂෙන්ති. බොහොම ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරන මිනිස්සුන්ට මං වඳිනවා. ගෘහපතියන්ට මං වඳිනවා. දැන් එතකොට තුන් දෙනෙක් ගැන මෙයා සඳහන් කරනවා. මේ ගහත්තා පුණ්‍යකාරා හොඳට පින්කම් කරන ගෘහපතියෝ ශීලවන්තෝ උපාසකෝ නිතිපන් සිල් පොය අට සිල් ආදී සිල් ආරක්ෂා කරන උපාසකවරු බොහොම ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරන ගෘහපතියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා වන්දනා කරනවා. ධාර්මික ගෘහ ජීවිතය අපි පින්නතුන් දන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. මොනවද ධාර්මිකව ජීවත් වෙන්න කළ යුතු දේවල්? ගවිතං කිරීම, රාජ්‍ය සේවය, සත්ත්ව පාලනය එක වරද්ද ගන්න එපා. මෙතන ඉන්දියාවේ තිබෙන සත්ත්ව පාලනයයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. අද ඒ හැමතැනම තියෙන සත්ත්ව පාලනය ගැන නෙවෙයි. ඒ අය ගවයට සැලකුවේ දෙවියන්ට වගේ. පුදුම විදිහට ආදරය කළේ. ඒක ගැනයි උන්වහන්සේ මේ සත්ත්ව පාලනය කියලා දේශනා කරන්නේ. වෙලදාමක් නැයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තුලාකූට තරාදියෙන් කිරනකොට හොරට කිරන්න බෑ. මානකූට ලාහින් සේරියෙන් මුසලෙන් මනින්නකොට හොරට මනින්න බෑ. තුලාකූට මානකූට නොකරන ආත්ම විශ්වාසයෙන් පරිපෝෂණය වෙච්ච ධාර්මික වෙළඳාම. ධාර්මික රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ ධාර්මික රාජ්‍ය සේවයක් වෙන්න ඕන. එහෙම රාජ්‍ය සේවයල් දැන් හොයන්න අමාරුයි. එහෙම නේද? එතකොට එහෙමනම් එහෙම උපයපු ධනය පිරිසිදු ධනය ගණයට එන්නේ නැහැ. අපි බොහොම කෙටියෙන් හිතුවොත් අපේ රටේ වැඩ කරන ප්‍රයෝජන පය 8යි. අපි වැඩ කරන යම් කිසි කාර්යාලයක නම් අපි කාර්යාලයට යන්නේ 9ට. එතකොට පැයටම පැයක් නිකම්ම මගට ඉවත ගිහිල්ලා කාර්යාලයෙන් පිට වෙන්න ඕනේ 4ට. නමුත් අපි පිට වෙන්න පටන් ගන්න දෙකේ ඉඳලා සූදානම් වෙනවා පිහිනවා තීරණවා මේ හැම දෙයක්ම කර කර අපි ලෑස්ති වෙනවා එතන ඉඳලා ගමනට වැඩ කරලා තියෙන පැය 8න් පැය 5ක් විතර. පරිගණ්ඩ ගිය දවසට අපි කියනවාද මං හැමදාම පැයටම පැය තුනක් වැඩ කරුවේ නෑ. එහෙනම් මාසෙට වැඩ කරපු දින ගාන මෙච්චරයි, පැය ගාන මෙච්චරයි, එහෙම හැදුවොත් දවස් මෙච්චරයි, මට මෙච්චර දවස් ගානකට පඩි දෙන්න අරහත ගිය දවස් ටිකට මට මුදල එපා. එහෙම කියවනම් අර ටික මං කරපු කැපකිරීම වේතනය. එහෙම නැතුව අරගත්ත සියලු දේවල් පිරිසිදු ධනය බවට පත් වෙන්නේ නෑ මොකද ඒ පදියේ ගෙවල තියෙන පැය අටක සේවය කරපු නිසා. එහෙනම් රාජ්‍ය ධාර්මික රාජ්‍ය සේවය කියන එක පිළිබඳව ආපහු ආපහු හිතන්න අපිට වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම අයටයි දෙවියෝ වඳිනවා කියලා සඳහන් වෙන්නේ. අනික ලෝක මිනිස්සු ඉන්නේ බොහෝම ටිකයි. මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභනිකේ මිනිස්සු ඉන්නේ ටිකයි. මිනිස්සු ගොඩක් ඉන්නවා කියලා හිතනවාද ලෝකේ? අපි උදාහරණයක් හැටියට අරගත්තොත් භාග්‍යවතුන් වහන්සේ නකසිකා සූත්‍රයේ දේශනා කරනවා උන්වහන්සේගේ ශිරපතලේ මේ පැත්ත මතට මේ මහ පොළොවෙන් පස් ටිකක් අරගන්නවා. අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා මහන මගේ මේ පිට තියෙන පස් ප්‍රමාණයද වැඩි මහ පොළවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි ස්වාමීනි මහ පොළවේ තියෙන වැලි ප්‍රමාණය බොහෝම වැඩි මේ පිට තියෙන ඉතා ස්වල්ප ප්‍රමාණයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහන මේ ලෝකෙ මිනිස්සු හැටියට ඉපදලා ඉන්නේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි මිනිස්සු ඉන්නේ. හැබැයි මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයටත් වඩා වැඩි තරමට වෙනත් සත්තු මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු අඩුයි දුර්ලභයි කියන එකේ හේතුව. නියපිටේ තියෙන වැලි ප්‍රමාණයටත් අඩුයි මිනිස්සු. මහ පොළොවේ වැලි ප්‍රමාණයටත් වඩා වැඩි අන්‍ය ජීවීන්. ඒක අපිට පිළිගන්න බැරිද? අපේ පින්නතුන් හිතන්නේ ඔබේ මේ පන්සලාවට ප්‍රදේශයේ ග්‍රාම සේවා කොට්ටාසයක් ඇති නේද මේ ග්‍රාම සේවා කොට්ටාසයේ පවුල් කීයක් ජීවත් වෙනවද ඒ පවුල් වල සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද ග්‍රාම සේවක මහත්තයා නම් ඒ බව හොඳටම දන්නවා අපේ ග්‍රාම සේවා කොට්ටාසයේ පවුල් කීයේද ඒ පවුල්වල ඉන්න සමාජිකයෝ ගන්න කොච්චරද? එතුමගේ සංගණනයේ ඒවා තියෙනවා. ඒ වුණාට එතුමගේ සංගණනයට ගන්න පුළුවන්ද මේ ග්‍රාම සේවා කොට්ටාසේ ඉන්න ඉල්ලන සත්තු ගණන? මැස්සගේ මදුරුවාගේ ඉඳලා කොල්ල කොබියා දක්වා ඉල්ලන සත්තු ගණන ගණන් කරන්න එතුමට බෑ. කාටවත් බෑ. බඩගාන සත්තු ගණන කාටවත් ගණන් කරලා ඉවර කරන්න බෑ. අපේ ගෙදර මුදුලෙන් ඇවිටලා යන කූඹුලක ඉන්න කූඹු ගන්නනේ. වත්තු කියන හොඳහස පොත් ඒකේ ඉන්න වේ ගන්නනේ. අපිට ගණන් කරන්න පුළුවන් වෙයිද? මේ ග්‍රාම සේවා කොට්ටාසේ වැසිකිලි වලවල් කොච්චර තියෙනවද? එක වලක පණුව කොච්චරද? එහෙනම් මේ කොට්ටාසේ පුරාම තියෙන වලවල් වල ඉන්න පණුව ගාන ගණන් කරන්න පුළුවන් වෙයිද? බැරුව යනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සත්‍ය වීමට සාධක නැද්ද? අපේ ගෙදර තියෙන අලගුඩියට, ලූණු ගෙඩියට, මිරිස් කරලට නරක් වෙලා පණුව හැදිලා. ඒකෙම හැදිලා. ඒ වගේ පණුව කොච්චර ඉන්නවද ගමේම විසිකරන නරක් වෙච්ච ඒ වගේ. එමුනම් මෙච්චර අන්‍ය ජීවීන් ඉන්න සමාජයක මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යාත්ම භාවය ඊටම දුර්ලභයි. ඔබ සෝදගෙන පිහගෙන පිරිසුදු කරගෙන වාඩි කරවගෙන තියෙන ඔය පංච උපාදානස්කන්ධය ආශ්‍රය කරගෙනද 80 කෝටියක විතර ජීවීන් ජීවත් වෙන බව සඳහන් කරනවා. ඒ එක උපාදානස්කන්ධයක. එතකොට මෙතන උපාදානස්කන්ධ කීයක් තියෙනවද? තුන්වෙනි කාරණාව නරක දුක්ඛය බොහෝම භයානකයි. මොනවද මේ නරක දුක්ඛ කියලා කියන්නේ? අපි මුලින් සිහිපත් කරපු අපායවල් පිළිබඳව. තිරිසන්, പ്രേත, අසුර, නිරය. මෙතන නරකය කියලා කියන්නේ මේ പ്രേත, අසුර, තිරිසන් කියන ටික අයින් කරලා මහ නිරය ගැනමයි නරකය කියලා කියන්නේ. සතර මහා අපාය කියොත් අර හතරත් අර තුන එකතු වෙනවා. නරකය කියලා කියොත් නිරයමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා "නිරා දුක බොහොම භයානකයි." එහෙමනම් සමහර වෙලාවට අපි මේ නිරය පිළිබඳව ලොකු විශ්වාසයක් පිළිගැනීමක් අපි ළඟ නැහැ. සමාජයේ බොහෝ අය කැමති නෑ ඒක විශ්වාස කරන්න. බොහෝ අය කියනවා නෑ එහෙම ඒවා නෑ. ඒවා නිකන් අපි රවට්ටන්න කියාපු, අපි බය කරන්න කියාපු තවත් එක්තරා කතන්දර විතරයි. හැබැයි ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි. ඒක තමයි ධර්මානුකූලව යාලට කියන්න තියෙන එකම වචනය. මිත්‍යා දෘෂ්ටිකයි. ඒක තමයි මේ මහ පොළොව මත කරන්න තියෙන දරුණුම පාපය. අම්මා තාත්තා මැරුවොත් ආනන්තරීය පාප කර්මයක්. නමුත් ඔහු සමහර වෙලාවට කල්පයක් නිරාදුක් ඉඳලා නිදහස් වෙනවා. මිත්‍යා දෘෂ්ටිකයා යම් කාලයක කල්පය විනාශ වෙනවා නම් කල්පය විනාශ වෙනකොට සක්වලම විනාශ වෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන අපායවල ටික පවා විනාශ ස්වභාවයටපත් වෙනවා. නමුත් අවීචයේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෝ මේ සක්වලෙන් වෙනත් සක්වලක තියෙන අවීචයකට මාරු කරලා යවනවා. කවුද වැඩි කරන්නේ? කර්මයේ විසින්. කම්මං සත්‍යේ විභජති. ලෝකේ පාලනය කරන රජුගේ කර්මයේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අනික් අය නිදහස් වෙනවා කල්ප විනාශදී. මේගොල්ලෝ මේකෙන් එහා පැත්තට මාරු කරලා යවනවා. කවුද? මිත්‍යා දෘෂ්ටිකයා නැමැති පාපේ රැස් කරන්නා. එහෙමනම් නිරය නෑ කියලා කියනවා නම් බුද්ධ වචනයට පටහැනි ඒ මිත්‍යා දෘෂ්ටියයි. උන්වහන්සේ දේශනා කරනවා දේවදූත සහ බාලපඬිත කියන සූත්‍ර දෙකේම නිරය පිළිබඳව. දැන් මේක නිරාදුක් එහි ආයුෂ පිළිබඳ එහි ජඹුර පිළිබඳව සාකච්ඡා කරන්න කාලය නෙමෙයි. ඒ නිසා අපි කියමු අප්‍රමාණ දුක් කියලා. මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. මහ නිරේවල් 8යි. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවිජ්ජය. මහ නිරේවල් 8යි. මේ එක නිරේයකට පුංචි පුංචි නිරේවල් 16ක් තියෙනවා. කියන්නේ එකකට අපි ගියමුකෝ පැටව් කියලා එකකට පැටව් 16ක් ඉන්නවා. එහෙනම් 16 8න් ගුණ කරාම 136යි. එහෙනම් නිරේවල් ප්‍රමාණය 136යි මහ නිරේවල් 8යි. දිව්‍ය ලෝක ගැනත් අපි ඔය අහලා තියෙනවා. දිව්‍ය ලෝක කීයේද? දිව්‍ය ලෝක 6යි. සං මේ දිව්‍ය ලෝක 6ේ ආයුෂයි අපායේ ආයුෂයි බුදුරජාණන් වහන්සේ සංසන්දනය කරලා දේශනා කරනවා. දිව්‍ය ලෝක 6 චාතුම් මහරජිකය, තාවකුංශය, යාමය, තුසිතය, නිම්මානවතිය, පරමුම්මිත වසවර්තිය. චාතුම් මහරජිකේ දිව්‍ය ලෝකයේ යන සුගතියනේ. දිව්‍ය කියපු ගමන් අපි දන්නවා. චාතුම් මහරජික දෙවියෙකුගේ එක දවසකට අපේ මනුෂ්‍ය වර්ෂය 50ක් ඕනේ. ඒගොල්ලන්ට එක දවසයි අපිට අවුරුදු 50යි. එතකොට මෙතන අවුරුදු 50 අය ඉන්නවනම් ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන චාතුම් මහරජුක දෙවියෙකුගේ වයසෙන් නම් එක දවසයි. ඒගොල්ලන්ගේ අවුරුද්දක් සම්පූර්ණ වෙන්න මනුෂ්‍ය වර්ෂ 18000ක් ඕනේ. මනුෂ්‍ය වර්ෂ 18000ක් චාතුම් මහරජුක දෙවියෙකුට එක දවසයි. චාතුම් මහරජුක දෙවියන්ගේ ආයු කාලයේ දිව්‍ය ආයුෂ වලින් අවුරුදු 500යි. 18500ෙන් ගුණ කෙරුවොත් ඒගොල්ලන්ගේ ආයුෂ මනුස්ස වර්ෂ වලින් ගන්න පුළුවන් අවුරුදු 90 ලක්ෂයයි. මේ තමයි අදුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙ. ඊළඟට එහෙමනම් අපි ගලපගමු අදුම ආයුෂ තියෙන අපායට මේක. ඒ තමයි සංජීවය. අදුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙ මොකද්ද? චාතුම් මහරජකය. අදුම ආයුෂ තියෙන අපාය සංජීවය. සංජීවයේ එක දවසකට දිව්‍ය ලෝකයේ එක දවසකට මිනිස්සු වර්ෂ ගාන මතකද? මිනිස්සු වර්ෂ 50ක් ඒගොල්ලන්ට එක දවසයි. සංජීවයේ එක දවසකට මිනිස්සු වර්ෂ ලක්ෂ 9යි. දැන් තේරෙනවද වෙනස? අර දෙවියන්ට අවුරුදු 50ක් එක දවසයි. මෙතන මනුෂ්‍ය වර්ෂ ලක්ෂ 9ක් එක දවසයි. ලක්ෂ 9 ඒවා 360ක් අවුරුද්දයි. ඒගොල්ලන්ගේ ආයු කාලයත් අවුරුදු 500යි. හැබැයි ලක්ෂ 9 500ෙන් ගුණ කරන්න ඕනේ. ඒ ආයුෂ වෙනවා බිලියන ගණනක්. ඒ තමයි අපාය ආයුෂ. දෙවෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ මනුෂ්‍ය වර්ෂ 100ක් ඒගොල්ලන්ට එක දවසයි. සාවතින්සේ මනුෂ්‍ය වර්ෂ 100ක් ඒගොල්ලන්ට එක දවසයි. මනුස්ස වර්ෂ 36000 ඒගොල්ලන්ට අවුරුද්දයි 36000 1000 ගුණ කරාම 3 කෝටි 60 ලක්ෂයයි ඒගොල්ලන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් නම් 3 කෝටි 60 ලක්ෂයයි දෙවෙනි අපාය කාල සූත්‍රය දෙවෙනි අපාය කාල සූත්‍රය කාල සූත්‍රය කියන නිරයේ එක දවසකට එක දවසකට මනුෂ්‍ය වර්ෂ ලක්ෂ 36යි. තුන්වෙනි අපායේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 1 කෝටි 44 ලක්ෂයයි. එක දවසකට මනුෂ්‍ය වර්ෂය 1 කෝටි 44 ලක්ෂයයි. එහෙමනම් මේ දිව්‍ය ලෝකයේ වෙනස අහසට පොළොවටත් වඩා වෙනස්. එහෙනම් නරක දුක්ඛය බොහොම භයානකයි. බුද්ධෝත්පාදය ඊටම දුර්ලභයි. බුදුවරු ලෝකේ හැමදාම පහළ වෙනවද? බුදුවරු ලෝකේ හැමදාම පහළ වෙන්නේ මේ ටික කියලා දෙන්නේ බුදුවරු. නමුත් උන්වහන්සේලා අපේතන හැටියට ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් තමයි උන්වහන්සේලා පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේලා දෙන්නෙක් අතර කාලය කල්ප 30ක්වත් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. දෙදෙනෙක් අතර කාලය කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යනවා කල්ප මිලියන බිලියන ගණන් ගෙවිලා යනවා බුදුවරු දෙන්නෙක් අතර කාලය ඒ තරම් බුද්ධෝත්පාදය ඉතාම දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් කරනවා නමුත් මේ සියල්ල අපි දැන අවබෝධ කරගන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරමයි ඒක ලේසි නෑ තාම දිගයි ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපි මේ ඉන්නේ අපි දන්නවා අපි ධර්මයෙන් අහලා තියෙනවා අනාගතයේ මේ අන්තකල්පයෙන් පස්සේ ඊළඟ අන්තකල්පයේ මෛත්‍රී නමින් සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන බව. උන්වහන්සේගෙන් පස්සේ ලෝකේ කවරදාකද අයබුදුවරු පහළ වෙන්නේ කියන තීරණයක් කිසිම බුදු කෙනෙක් දේශනා කරලා නැහැ. බෝධිසත්ව ධර්ම පුරණ බෝධිසත්වවරු ඉන්නවා. නමුත් උන්වහන්සේලා බුදු වෙන කාල සීමාව තවම සඳහන් වෙලා නැහැ. ඒක ලෞතර බුදු කෙනෙක් සඳහන් නොකරනවා කියන්නේ තව කල්ප බිලියන කීයකින් බුදුවරු පහළ වේද දන්නේ නැහැ. නිසා ඒකට දුර්ලභයි. අවසාන කාරණාව මරණය ඊටම ඉක්මන. මේ සියල්ල සිද්ධ කරගන්නත් මේ වාසනාවන්ත මනුස්ස ජීවිතය ලැබලා තිබුණට අපි ඒක ප්‍රතිඵල නොලඟ බැරුව අපි තව ටිකකින් මරන්න බැරිද? අම්මගේ කුස ඇතුලේ මැරෙන්න බැරිද? ඒ කුසෙන් එළියට එනකොට මැරෙන්න බැරිද? එළියට ඇවිල්ලා ගත වෙන තත්පරය විනාඩිය පැය දවස සුමාන මාස අවුරුදු දෙක තුන හතර පහ අපිව මැරෙන්න බැරිද? පුළුවන්. මේ ජීවත් වෙලා ඉන්න ඔබයි මමයි ස්ථිරද? ඒකයි මම කියේ අපිට හෙටක් අපිට හෙටක් නෑ. හිත කරන්න කල් කියන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි මේක අනිත්‍ය වූ ලෝකය. ස්ථිර නෑම කවත්. ඒක බුද්ධ දේශනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මුදු මුළු බුදුදහමේ හරයයි. මේ වචන තුන ඇතුලේ ඒ මුළු හරයම තියෙනවා. එහෙනම් ඒ නිසා වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලෝයද සංග්‍රහව කියන කල්පතේ ලියනවා මිනිසුන්ගේ ප්‍රාණය හරියට තනපත අගරඳිච්ච පිණි බිඳුවක් තරමට අස්තිරයි කියලා. ඒක කවදා කොතන කොහොම වැටෙනවද කියලා අපි දන්නේ නැති නිසා. හැබැයි මේක තුල ගන්න තවත් ලොකු පණිවිඩයක් තියෙනවා. අපේ කිමෙතු නොවන තරම් දැකලා ඇති තනපත් අගරඳිච්ච පිණි බිඳුව. ඒකල තියෙනවනේ. උදේට ඉර පායහම කොච්චරනම් ලස්සනද. ඒ වෙලාවටත් දැකලා ඇති. සූර්යා ලෝකයට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳලා පින බින්දු දිහා බලහම ඒ පින බින්දු එක එක පාටයි. නිල් පාට ඒවා, රතු පාට, කහ පාට, රෝස පාට සමහර වගේ දීප්තිය විහිදෙනවා. ඒ මොන වගේ දේ දීප්තිය විහිදෙන්නේ? මොන හේතුව නිසාද ඒ පින බින්දු ඒ විදිහට බබලෙන්නේ? සූර්යාලෝකයේ ඒකට වැටිලා තියෙන කෝණයට අනුව ඒ පින බින්දුව එක එක පාටයි. නමුත් ඉච්ඡර දීප්තිමත් වුණත් ඒක ස්ථිරද? නෑ සූර්යා පායනකොට වේලිලා යනවා. සූර්යා ඉහළට එනකොට වේලිලා නැතුව යනවා. දැන් එතකොට වේලාගම මෛත්‍රී හාමුදුරුවෝ අපි උපමා කළේ මොකේද? පින බිඳු වලට. දැන් අපි පින්නතුන් හිතන්න ඕනේ අපි පින බිඳු නම් අර පින බිඳු වගේම අපි අස්තිර නම් අපිට බැරිද බබලෙන්නේ අපි බබලන නිසා මේ තුන බිඳුව වලට කැමති. ඒකවල අපිට බබලෙන්න බැරිද? අපිට පුළුවන් දීප්තිමත් වෙන්න. අපිට පුළුවන් ආලෝකයේ විහිදවන්න. කොහොමද අපි එතෙන්ට යන්නේ? අපි එතෙන්ට ගෙනියන්න තමයි මේ විශ්ව ධාතුවේ තාම කලාතුරකින් වසර බිලියන ගණන් කල්ප වලින් කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා ලෝකයට පායනවා සූර්යය මේ අපි දකින සූර්යාට වඩා බොහෝම ප්‍රබලයි. ඒ තමයි බුද්ධ නැමැති සූර්යා. ඒ සූර්යාට අවශ්‍ය නම් අපි දකින සූර්යා වහලා දාන්න පුළුවන්. ඒ නැගෙන එක නවත්තන්නත් පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ එහෙම කරපු තැන් තියෙනවා. මහා ප්‍රතාපවත් සූර්යා අද පේන්නේ නැහැ. නමුත් මේ සූර්යා ලෝකයට විදාහල රශ්මි කදම්බය තානත් නිමිල ගිහිල්ලා නැහැ. ඒවා තාම ජීවමානයි. මොනවාද ඒ සූර්යා විදාහල රශ්මිය? ඒ තමයි ධර්ම රශ්මිය. එනම් පිළිබිඳු වෙච්ච ඔබටයි මටයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පහස ලැබුණ දවසට ධර්මයේ කිරණ ලැබුණ දවසට අපි දීප්තිමත් ඒ ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන පුතඥ ආර්ය ශ්‍රාවකයෝ එක්ක අයත් ඉන්නවා සාමාන්‍යයෙන් බබලන අය ආර්ය ශ්‍රාවකයෝ වෙච්ච සෝවාන් වෙච්ච අයත් ඉන්නවා. සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච අරිහත් වෙච්ච අයත් ඉන්නවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දීප්තිය වැඩි කරගත් අය. එහෙමනම් අපි උත්සාහ කරමු දීප්තිමත් පිළිබිඹුවක් බවට පත් වෙන්න. එදාට කොහොම වැටුණත් කමක් නැහැ. දීප්තිමත් කියන්නේ අපි බය නැහැ. අපි මරණයට කොහොමවත් බය නැහැ. දැන් මරණයට අපි හරි බයයි. බය මෙරිලා වෙන්නේ මොකද්ද මෙරිලා යන්නේ කොහාටද කියලා දන්නේ නැති හින්දා. ඔබ දන්නවා නම් තව ටිකකින් මම මැරෙනවා. මැරිච්ච ශනේ මම ගිහිල්ලා උපදින්නේ සාතුම් මහා රාජකීය තාවතින්සියේ යාමයේ තුසිතයේ කියලා ඔබ දන්නවා නම් ඔබට එක පරක්කුවක් තියෙන මරණය මාසෝයා පැමිණෙන තුරු මොකද්ද පරක්කුව? ඇයි පරක්කු මේ ජීවිතේ මෙතන අතහැරලා ඉක්මනට අර බොහෝම උසස් සැප තියෙනවායි කියන දිව්‍ය භවනට ය아가න්න. ඒ දැන් බෑ. දැන් විශ්වාස නැහැ කොහෙද යන්නේ කියලා. ධර්ම දේශනාවට තියෙන කාලය ඉවරයි. අද හරි වටිනා දවසක් කියලා මම මුලින් සිහිපත් කළා. අද තීරණය කරන්න 2015 වර්ෂයේ ආරම්භක දවස අද. හැබැයි මේ අවුරුද්ද පළවෙනි දවසේ ගෙවෙන්න තව තියෙන පැය කිහිපයයි. ඒ කියන්නේ 2015ත් අනිත්‍යයි. නේද? ටික ටික ටික ටික මේ ගෙවිගෙන යන්නයි හදන්නේ. මේ ඔරසු හෝරා යන්ත්‍රයේ කීවිත්තේ අනිත්‍ය බව. ඒවත් දැන් පැයකට කරකිලා. එන්නම් බහුවේ පැයර වෙලා. ඔබ තීරණය කරන්න මේ වර්ෂයේ පටන් අද පටන් මම මරණයට බය නැති පුද්ගලයෙක් හැටියට ජීවත් වෙනවා. ඕන තැනක ඕන වෙලාවක මාසවාගෙන මරණය පැමිණිච්චාවේ මම බය නැහැ. මම වැරදි නැහැ. මම නිවැරදි මට මෙහෙම අභීතවයක කියන්න ප්‍රකාශ කරන්න පුළුවන් කියන්න පුළුවන් ಗುಣධර්ම ඔබේ ජීවිතය තුළ පෝෂණය කරන්න මායя දැකලා සතුටු වෙලා hina වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න ලැබුවා වූ 2015 නව වසර ඔබට ආශිර්වාදාත්මක වසරක් වේවා ඒ ආශිර්වාදේ පරතරට අරගෙන යන්න ඒ බලාපොරොත්තු තැනේ හිලිපෙත්ත දක්වා අරගෙන යන්න මරණයට hina වෙලා මරු වළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න අනන්ත විශ්ව ධාතුව තුළ මෙතෙක් පහළ වී වදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබට ලැබේවා. උන්වහන්සේලා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයේ ආශිර්වාදය ලැබේවා. උන්වහන්සේලා ලෝකයේ තුල පහළ කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබේවා. ඒ උතුම් ආශිර්වාදයේ බලය ශක්තිය ප්‍රමාණවත් කරන්න මේ විශ්වයේ කාටවත් බෑ. ඒ අනන්ත ආශිර්වාදය අපි සූපත් කරත්වා. අපි නිවැරදි කරත්වා. අපට ආශිර්වාද කරත්වා. අකුසල මූල වෙනුවට අපේ සිත් සතන් තුළ කුසල මූල පුබුදවත්වා. මෙලව සූපත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහේවා කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ගරු කරමින් ජීවත් වෙන්න අපට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම අපේ දායක මහත්මයාගේ උතුම් ප්‍රාර්ථනාවන් කීපයක් තියෙනවා. අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් පමුණ වීමටත් ලැබුවා වූ නව වසරට වසර තුනේ අපට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරන ආදේශකයන්න් වහන්සේට කාගම දඹුව ශ්‍රී ලංකාරාම ආදී රාම විහාරාදී ප්‍රති අවසරයි කරඹේ රතනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී භික්ෂුන් වහන්සේලාටත් ප්‍රදේශවාසී සමටත් ලක්වාසී සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා රට ජාතිය ආගම වෙනුවෙන් දී ප්‍රාර්ථී පුදු කළ පණවරුවන්ටත් පින් ප්‍රාර්ථනා කරනවා රට ජාතිය ආගම ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උසස් නිලධාරීන්ටත් සිත ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව දායක මහත්වරුන් ළඟ තියෙනවා එහෙනම් අපි මේ ප්‍රාර්ථනාව සියලු දෙනාටම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම ඔබට දහම් දේශනා කළ මම රැස් කරගත්තා වූ ධර්ම දානමය කුසලය සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලාටත් මම හදලා වැඩලා පෝෂණය කරපු මගේ මෑණියන්ටත් පියාණන්ටත් පැවිදි ජීවිතය සුරක්ෂිත කළ ගුරු පියාණන්ටත් අද මේ ධර්ම දේශනාවට සහභාගී වීමේ අවස්ථාව අපට පින්වස් කර ගැනීමේ අවස්ථාව උදා වුණේ බෞද්ධ නාලිකාවේ කටයුතු කරන චරිත මහත්මයා නිසා කල්යාණ මිත්‍රත්වයෙන් එතුමාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ස්ථානයේ තමයි වැඩමවාගෙන ආව ඔබට අපහසුවක් කරදරයක් නැතුව මේ ස්ථානයෙන් වැඩමවාගෙන යන්න කටයුතු කරන බෞද්ධ නාලිකාවට පෙන්වන බොහෝ අවස්ථාවන් වල කල්යාණ මිත්‍රත්වයෙන් ඒ වගකීම බාර ගන්න පානංකඩ ප්‍රදේශයේ මගේ කල්යාණ මිත්‍ර ඉන්දේවර මහත්මයා, ඒ වගේම එතුමාගේ කල්යාණ මිත්‍රයා පේනශාන්ත මහත්මත් ඉන්නවා. ඒ සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබටත් මටත් අපි සියලු දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල මාර්ගඵල අවබෝධයෙන් නිවන් පසක් කරගන්න මේ පින්පෙත් පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා සුබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ